උන්වහන්සේ කරන සත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් එන්න වගේ විවිධාකාර එක පැත්තකින් බලනකොට ධර්මයටම අදාළ භාගතුන් වහන්සේ මේ ධර්මයේ තුල පිහිටලා ඉන්න ආකාරය සම්බන්ධයෙන් තරාන්දමකින් බොහොම දාර්ශනික මට්ටමකින් කරන ප්‍රකාශ කීපයක්ම මේ සූත්‍රය තුල තියෙනවා. ඒතර අපි ඊයේ ටිකක් මතක් කරගත්තා භාගතුන් වහන්සේ කොහොමද මේ සත්වයාව එහෙම නැත්නම් මේ ලෝක සත්වයින්ව මේ සංසාර සාගරයෙන් ඈතර කිරීම සඳහා එතකොට ක්‍රමවේදයක් වශයෙන් ඒකායන මාර්ගයක් වශයෙන් සතර සතිපට්ඨාන ධර්මයන් ඉදිරිපත් කරන්නේ කියන කාරණාව. එතෙන්දී අර සහම්පති මහා බ්‍රහ්මයා කරපු ඒ ප්‍රශංසාව සම්බන්ධයෙන් ඊළඟට භාගතුන් වහන්සේ මේ සතර සතිපට්ඨානයන් දේශනා කිරීම සම්බන්ධයෙන් ඒකේ අපි එක උදාහරණයක් වශයෙන් ගත්තා ධාතු මනසිකාර භාවනාව ඒක අරගෙන අපි ටිකක් විස්තර කරන්න උත්සාහත් වුණා. ඉතින් මේ අන්දමින් එකාතකින් අර ටික ටික මේ අපේ හිතේ තියෙන নানা ප්‍රකාර මිත්‍යාවන්ගෙන් හිත මුදව ගැනීමත්, ඒ වගේම හිතේ තියෙන අවිද්‍යාව දුරු කර ගැනීමත්, ඒ වගේම ප්‍රඥාව වර්ධනය කර ගැනීමත් සඳහා බුදුරජාන් වහන්සේ සෑහෙන්න ප්‍රබල මාර්ගයක් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට අපි ඊයේ අන්තිමට සාකච්ඡා කළේ කච්චානගොත්ත සූත්‍රය. ඒ කච්චානගොත්ත සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කරන ප්‍රකාශ කීපයක් සම්බන්ධයෙන්. දැන් භාගතුන් වහන්සේ කියනවා මේ ලෝකේ සත්වයෝ උපේ උපාදාන අබිනිවේෂ විනිබද්දෝ කච්චායන අයන් ලෝකෝ යේ භුයේන කියලා ප්‍රකාශයක් කරනවා. මේ ලෝකේ දෙවි මිනිසුන් සහිත මේ ලෝකය සාමාන්‍යයෙන් දේවල් වලට මති මතාන්තර වලට ලං වෙලා ඉන්න ස්වභාවයක්, ඒවා අල්ලගෙන ඉන්න ස්වභාවයක්, දැඩිව ග්‍රහණය කරගෙන ඉන්න ස්වභාවයක්, ඒවා තුල පළපදියම් වෙලා ඉන්න ස්වභාවයක්, ඒවෙන් බැඳිලා ඉන්න ස්වභාවයක් තමයි බහුලව තියෙන්නේ. එතකොට මෙන්න මේ ස්වභාවය අපි තුළ තියෙනවා කියලා අපි මදක් නිහතමානීව සලක ගන්න තේරුම් ගන්න මේ වටිනවා. නැත්තම් අපි හිතුවොත් අපි සියල්ල සම්පූර්ණයි කියලා එතනම අපිට වැරදිලා තියෙන්නේ. අපි තේරුම් ගත යුත්තේ අපේ හිත දිහා සාමාන්‍යයෙන් බලනකොට මේ හිත මොකක් හරි අරමුණකට මොකක් හරි දෙයක් අපි දෙයක් කියන වචනේ පාවිච්චි කරමු මොකක් හරි දෙයකට ලං වෙලා ඉන්න ගතියක්. අපේ හිත කොයි වෙලාවකවත් පූර්ණ නිදහසක් ලැබලා නැහැ. හැමතිස්සෙම මොකක් හරි දෙයකට ලං වෙලා ඉන්න ගතියක් තියෙනවා. එහෙම නැත්නම් ඊට එහා ගිහිල්ලා යම් හෝ දෙයක් අල්ල බදාගෙන ඉන්න ගතියක් තියෙනවා. එහෙමත් නැත්නම් යම් හෝ දෙයක් සම්බන්ධයෙන් හිතේ දැඩි මතයක් දරන ස්වභාවයක් තියෙනවා. එහෙමත් නැත්නම් යම් කිසි දෙයක් තුලම හිත පළපදියම් වෙච්ච ගතියක්. ඒ තුලටම බැසගත්ත ගතියක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ හිත නිරන්තරයෙන්ම මේ යම් හෝ දෙයක් තුල දෙයක් හදාගෙන දෙයක් කරගෙන ඒ දෙයක් තුල බැසගෙන ලංවීමක් කරගෙන තමයි ගත කරන්නේ. ඉතින් මෙන්න මේ தත්වයෙන් හිත මුදවා ගැනීම තමයි එක අතකින් භාගතුන් වහන්සේ පෙන්වන ප්‍රධාන කාර්ය වෙන්නේ. මොකද සම්මා දිට්ඨියටම ඒක ප්‍රධාන අරමුණක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් සම්මා දිට්ඨි ගතිකේ කියන්න නම් නිවනදී සම්මියද්දෘෂ්ටික පිහිටි කෙනෙක් කියන්න නම් අන්නේ තැනත්තාගේ හිතේ මෙබඳු ස්වභාවයක් තියෙන්න අමාරුයි. කියන්නේ අපේ හිතේ නිදහසක් තියෙන්න ඕනේ. අර වගේ ලං වෙච්ච උපාදාන කරගත්ත ස්වභාවයක් තියෙන්න අමාරුයි. මති මතාන්තර සම්බන්ධයෙන් දැඩිව ගත් මතයක් තියෙන්න අමාරුයි. ඒ වගේමයි මොහොකටවත් බැසගත්තු ස්වභාවයක්. මොහොක හරි පළපදියම් වෙච්ච ස්වභාවයක් තියෙන අමාරුයි. ඒ හිතේ තියෙන්න ඕනේ බොහොම සංසිඳිච්ච ස්වභාවයක්. මොහොකවත් පදිංචි නොවෙච්ච ස්වභාවයක්. මොකක්වත් එකාතකින් දැඩිව ග්‍රහණය නොකළ ස්වභාවයක්. නිදහස් වෙච්ච ස්වභාවයක්. අන්න ඒ බඳු ස්වභාවයක්. ඒ කියන්නේ කිසිම දෙයක් එකාතකින් මම මගේ කරගත්තේ නැති ස්වභාවයක් අන්නේ හිතේ තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියන අන්නේ බඳු ස්වභාවයක් යම් කෙනෙක්ගේ හිතේ තියෙනවා නම් අන්න එතන සම්මාදිට්ඨියක් තියෙනවා. දැන් එතකොට ඒ සූත්‍රයේම බුදුරජාන් වහන්සේ කියනවා සබ්බං අත්ථීතිකෝ කච්චාන අයං ඒකෝ අන්තෝ සබ්බම් නත්ථීති අයං ဒ ුතියෝ අන්තෝ. දැන් මේ සියල්ල ඇත කියලා ගන්න අන්තයක් තියෙනවා. සියල්ලම තියෙනවා. ගස්කොලන් තියෙනවා මම ඉන්නවා එයත් ඉන්නවා අරයත් ඉන්නවා මෙයත් ඉන්නවා. ඉතින් নানা ප්‍රකාර වශයෙන් අපි නම් ගම් දීගෙන විවිධාකාර වශයෙන් භාෂා ව්‍යවහාරයන් හදාගෙන මේ හැම එකටම නමක් දීගෙන ඉතින් අපි අන්තිමට බැලුවම හැම දෙම තියෙනවා. දැන් අපිට සම්මුති ලෝකයේ තුල ජීවත් වෙනකොට අපිට මේ ඇහෙන් බලන හැමදේම තියෙනවා වගේ සංඥාවක් එනවා. කනෙන් අහන හැමදේම තියෙන සංඥාවක් එනවා. නාසයෙන් බලන ආග්‍රහණයන් මේ සියල්ල තියෙනවා කියන සංඥාවක් එනවා. දිවෙන් භුක්ති විඳින රසයන් සම්බන්ධයෙන් මේ සියල්ල තියෙනවා කියන සංඥාවක් එනවා. ඊළඟට කයෙන් ලබන ස්පර්ශයන් සියල්ල තියෙනවා කියලා සංඥාවක් එනවා. ඊළඟට හිතින් හිතන සියල්ලමත් තියෙනවා කියලා සංඥාවක් එනවා. ඉතින් හැම දෙයක්ම තියෙනවා සියල්ල ඇත කියලා අපි සාමාන්‍යයෙන් අපිට තේරෙන්නේ මේ විදිහට තමයි. තවත් කෙනෙක් කියන්න පුළුවන් නෑ නෑ එහෙම මොකක්වත්ම නෑ මේ ඔක්කොම ඇවිල්ලා හිතලු හිතින්ම හදාගත්ත දේවල් පමණයි මෙතන තියෙන මේ ලෝකේ කිසිම දෙයක් නෑ කියලා ඔන්න තවත් අන්තයකට යන්න ඉඩ තියෙනවා. එතකොට මෙන්න මේ අන්ත දෙක නොගෙන අන්නබුදුරයන් වහන්සේ මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති. ඒතේ තේ කච්චාන උභෝ අන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති. කච්චාන මෙන්න මේ ඇත නැත කියන අන්ත දෙක ගන්නේ නැතුව මෙන්න භාග්‍යතුන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවකින් ධර්මයක් දේශනා කරනවා. කුමක්ද ඒ ධර්මය? අවිජ්ජා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලායතනං සලායතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා වේදනා පත්‍යා තණ්හා තණ්හා පත්‍යා උපාදානං උපාදාන පත්‍යා භවෝ භව පත්‍යා ජාති ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ ඒවමෙතස් කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති කියලා අන්න බුදුරජාන් වහන්සේ මෙන්න මේ සමුදය පක්ෂය දේශනා කරනවා. ඊළාට ඒකේ අනිත් පැත්තත් දේශනා කරනවා අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා. සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා. විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා. නාම රූප නිරෝධෝ සලආයතන නිරෝධා. සලආයතන නිරෝධෝ පස්ස නිරෝධා. පස්ස නිරෝධෝ වේදනා නිරෝධා. වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා. තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා. උපාදාන නිරෝධෝ භව නිරෝධා. භව නිරෝධෝ ජාති නිරෝධා. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුද්ධಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ තේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති කියලා ඔන්න ඔය විදිහට එතකොට මෙන්න මේ දුක හටගන්නා ආකාරයත් දුක හට නොගන්නා නිරුද්ධ වෙන ආකාරයත් ඔන්න පැති දෙකක් පෙන්ලා දෙනවා. එතකොට මෙන්න මේ සම්බන්ධයෙන් තමයි අද අපි ටිකක් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේක මේ භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරන ප්‍රධාන දර්ශනයක් කියන්න පුළුවන්. ප්‍රධාන ගැන්වීමක් කියන්න පුළුවන්. මේක අර ඇත නැත කියන අන්ත දෙකෙන්ම මිදිච්ච ස්වභාවයක් එතකොට තියෙනවා. එතකොට මේක සම්බන්ධයෙන් ටිකක් අපි තේරුම් ගන්න අපි සාමාන්‍ය සරල සිද්ධියක් උපයෝගී කරගමු. දැන් බුදුරජාන් වහන්සේ අපේ මේ විඥාණය හඳුන්වනවා මායාකාරයකට. මායූපමංච විඥානං කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. දැන් එතකොට ඒ පේන පින්ඩූපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා ඔන්න හතරමං හන්දියේකට මැජික් කාර්යයක් ඇවිල්ලා මැජික් දර්ශනයක් පෙන්වනවා. ඉතින් මෙන්න මේ මැජික් දර්ශනය ගැන අපි පොඩ්ඩක් හිත යොමු කළොත් දැන් මේ මැජික් දර්ශනය ගැන අපේ දන්නේ නැහැ. අපි හිතමු අපි කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් පුංචි දරුවෙක් අපි එක්කන් ගියා කියලා හිතන්න. ඒ දරුවා ඇත්ත මොකක්වත්ම දන්නේ නැහැ මැජික් ගැන. අපි දන්නෙත් නැහැ කියලා හිතමුකෝ. ඒකට අපිට මැජික් සම්බන්ධයෙන් ඒ මැජික් කාර්යාගේ සට සට කූට උපක්‍රම සම්බන්ධයෙන් අපිට කිසිම අවබෝධයක් නැහැ. අන්න අපි තුල අවිද්‍යාවක් තියෙනවා. ඊළඟට මෙන්න මේ නොදන්නාකම නිසා අන්න අපි හිතමු යා දැන් ඔන්න තොප්පියක් පෙන්නනවා අපිට. හිස්තොප්පියක්ෙන් පෙන්වන්නේ. ඊළාට ඒක මේ පැත්ත මේ පැත්ත පෙන්ලා ඉතින් අපිට අර හිස් බව ඒකේ මොකක්වත් නැති බව එයා අපිට සනාථ කරලා පෙන්නනවා. ඊට පස්සේ ඔන්න ෂණිකවම එයාගේ අර මැජික් යෂ්ටි අරගෙන එයා ඒ යෂ්ටියෙන් තට්ටු කරලා අට මන්තරයක් මතුරලා ඔන්න එක පාටම මේ තොප්පියෙන් අපි හිතමු පරවියෙක් ගන්නවා. දැන් ඉතින් අපි කට අරගෙන බලාගෙන ඉන්නවා. දැන් අපිට ඒ පේනවා දැන් මේ තොප්පිය හොඳට පෙන්න නැහැටි. අන්න ඒ හරහා අපේ හිතේ සංස්කරණයන් සිද්ධ වෙනවා. ආ මේ තොප්පිය මේ මුකුත් නැති දෙකක්. මොකක්වත් මේක ඇතුලේ නැහැ. අපි දැන් හිතේ ඔක්කොම ගානට හදා ගන්නවා. ඊළඟට යෂ්ටි යන්න ගන්නවා. දැන් මේ යෂ්ටිය ගැන අපේ හිතේ ඒ සංස්කරණය සිද්ධ වෙනවා. මේ තියෙන මැජික් යෂ්ටියක්. මේකට අමුතුම බලයක් තියෙනවා. අමුතුම ශක්තියක් තියෙනවා. ඊළඟට ඒකෙන් එයා තට්ටු කරනවා. ඊළඟට එයා මන්ත්‍රයක් ජප කරනවා, මතුරනවා. අන්න මෙයාගේ තියෙන අමුතු මන්ත්‍ර ශක්තිය. ඊළඟ අපි හිතේ හදා ගන්නවා. ඊට පස්සේ ඔන්න එකපාරට මේකෙන් පරවියෙක් ගන්නවා. අන්න මේ පරවියෙක් කියලා අන්න තවත් අපි හදා ගන්නවා. ඔන්න මෙතන තියෙනවා සංස්කරණය කිරීම. ඊළඟට මෙන්න මේවා දැකීම දකින මේවා ගැන අපි අර්ථකතන දෙන අන්න විඥාන ස්වභාවයන් තියෙනවා. ඊළඟට මේක බලාගෙන ඉන්නකොට අපේ හිතේ ඇඳෙනවා මේ තියෙන්නේ තොප්පියක්. මේ තියෙන්නේ මැජික් යෂ්ටිය. මේ තියෙන්නේ අන්න පරවියෙක්. මේ ඉන්නේ පරවියෙක් කියලා අන්න අපේ හිතේ චිත්ත රූප ඇඳෙනවා. අන නාම රූප ස්වභාවයන් තියෙනවා. දැන් මේක බලනකොට අර ඒක මේ නාම රූපයන් එහාට ගිහිල්ලා නාම රූප අභිභවා ගිහිල්ලා ඔන්න අපිට ලොකු කුතුහලයක් ඇති වෙනවා. අපි බොහොම ප්‍රීතියෙන් උද්දාමයටපත් වෙනවා. ඒ අනුව අපිටම S2 මේ අයාගෙන ඉන්නවා, කට ඇරගෙන ඉන්නවා, සමහරවිට පුටුවෙන් ඉස්සිලා බලනවා. ඉතින් ඒ තරමට මේක දැන් අන්න සලායතනයන් දක්වාම දියත් වෙලා. අතපය විසි කරනවා දැන් මුළු සලායතනෙම දැන් මේකට අහු වෙලා තියෙනවා. සලායතන පත්‍ය පස්සෝ. අන්න මේ හරහා ස්පර්ශයන් ක්‍රියාත්මක වෙනවා. දැන් ඇහැ හරහා රූප පේනවා. කන හරහා එයා කියනවා නම් මොකක් හරි සද්දයක් දානවා නම් ඒ සද්ද ඇහෙනවා. ඊළඟට අපි හිතමු පුටුවෙන් අපව එසවෙනවා. ඉතින් මේ ආදී වශයෙන් මේ සියලු ස්පර්ශයන් සිද්ධ වෙනවා. ඒ හරහාන් අපිට සුඛ වේදනාවන් දැනෙනවා. මේ ඇහෙන් එන දර්ශන හරහා හිතින් මතු කළ දෙන මේ චින්තනයන් හරහා අන්න අපේ හිතේ සුඛ වේදනාවන් හට ගන්නවා. එතකොට මේ මැජික් දර්ශනේ ඊළඟ ජවනිකා මොකක් වෙයිද? ඊළඟ එක මොකක් වෙයිද? කියලා අන්න තව එකක් බලන්න උවමනාවක්. මේක නම් ඊටාම ලස්සනයි. අන්න ඊළඟ තවත් එකක් එයා පෙන්වයි දන්නේ. අන්න ලොකු තණ්හාවකුත් ඇති වෙනවා. දැන් ඊළඟ එක අල්ල ගන්නවා ඊළඟට. දැන් එයා මොකක් හරි ඊළඟ එයා පෙන්වන්න හදනවා. ඒක දැන් ඇස් අයාගෙන බලාගෙන ඉන්නවා. කට ඇරගෙන බලාගෙන ඉන්නවා. මොකද ඒ ගැන ලොකු දැන් උපාදානයක්. අන්න අපි දැන් මේ හරහා දැන් දන්නේම නැතුව අපිට අමතකයි මේ මැජික් දර්ශනයක් බලන්නේ කියලා. අපිට අමතකයි මේ මැජික් ශාලාවක සංදර්ශන ශාලාවක ඉන්නේ කියලා. දැන් අපි ඉන්නේ සම්පූර්ණ මැජික් ලෝකයක. අන්න ඊළඟට අපි මේ මැජික් එකකින් බලනවා. එකින් එකට බල බලා බල බලා. ඉතින් මේ මැජික් එකෙන් මේ මැජිකයට, මේ ජවනිකාවෙන් මේ ජවනිකාවට. ඔන්න අපි ඉතින් මැජික් බල බලා ඉඳලා ඉතින් අන්තිමට ඉතින් පැය කිහිපයක් ගියාට පස්සේ ඉතින් ඒකත් ඉවරයි. අන්න ජරා මරණ බවටපත් වෙනවා. දැන් පින්වත්නි මේකේ අපිට මේ සංසිද්ධිය හොඳට මේ පටිසමුපාදයේ සමුදේ පක්ෂයත් එක්ක ගල්ප ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි තුල මැජික් සම්බන්ධයෙන් අවබෝධයක් නැත්තම් එයාගේ එයා මැජික් කාර්යය පෙන්ගේ තියෙන කූට උපක්‍රම සම්බන්ධයෙන් අපිට අවබෝධයක් නැති තාක් අපිට මැජික් එකක් එතන තියෙනවා. අපිට මේක රස විඳින්න පුළුවන්. මෙතන බොහොම ප්‍රබල දේවල් තියෙනවා, මායාවල් තියෙනවා, මැජික් තියෙනවා. හැබැයි අපි හිතමු යම්සි කෙනෙක් ඉතින් මේම මැජික් බලන්න කැමති නැහැ. මිනිස්සයාට ඕනේ මෙයා කරන මේ කූට උපක්‍රම මොනවාද කියලා බලන්න. එයා යනවා මේ මැජික් ශාලාවේ පිටිපස්සට. අපි නම් ඉතින් ඉස්සරහා ඉන්නේ. මිනිස්සයා කොහොම හරි යනවා අර තිරේ පිටිපස්සට. පිටිපස්සට ගිහිල්ලා මැජික් කාර්යා ඒව කරන හැටි දිහා බලාගෙන ඉන්නවා. දැන් අපි බලන විදිහට නෙමෙයි එයා බලන්නේ. එයා බලන්නේ වෙනම ආකාරයකට. එයා බලන්නේ මේකේ තියෙන මේ එක අතකින් මේකේ තියෙන කූට උපක්‍රම හෙලි දක්වා ගන්න අදහසින් මේකේ සත්‍ය සොයා ගන්න අදහසින් තමයි එයා බලන්නේ. අන්න එයාට තේරෙනවා එතකොට මේ මැජික් යෂ්ටිය කියන එක නිකං ඒකේ තියෙන මොකක් හරි විශේෂ බලයක් නැහැ. ඒක නිකන් කෝටු කෑල්ලක් වගේ. එහෙම නැත්නම් ඒකේ තියෙන අර සැඟවිච්ච දේවල් ඊළඟට එයාගේ මේ සාක්කුවල හොර සාක්කුවල ඉන්න පරවියෝ හංගගෙන ඉන්න පරවියන්ව ඊළඟට එයා බොරුවට අර පෙන්නන මේ මේ මොකද්ද මේ තොප්පි? ඊළඟට මේකෙන් එයා බොහොම ෂණිකව අර තොප්පියෙන් අර සාක්කුවේ හිටිය පරිවියව මේ තොප්පිය ඇතුලට දාගන්න හැටි. ඊළඟ නිකන් අපිට මේවා පෙන්න හැටි නිකන් තොප්පියේ මුකුත් නැතුව ඉඳලා එයාගේ අර මේ යෂ්ටියේ බලෙන් මන්ත්‍ර බලෙන් මෙයා නිකන් මවල පෙන්නනවා වගේ පෙන්නන හැටි. ඉතින් මේක අර මිනිස්සයා දකිනවා. ඉතින් මේක හෙළියුණාට පස්සේ අන්න එයාට මැජික් නෑ. අන්න මේ මිනිස්සයාට තේරෙන්නේ මේ මිනිසා මහම ප්‍රෝඩාකාරී. මහාම ඇස්බන්දුන් ඇස්බැන්දුන් කාරෙක් මේ මිනිස්සයා අපිව රවටන එකයි කරන්නේ කියලා අන්න යාගේ හිතේ දැන් ලොකු පෙරලියක් සිද්ධ වෙනවා. එතකොට දැන් මෙයා තවදුරටත් මෙයාට මැජික් දර්ශනයක් නැහැ. මොකද දැන් මෙයාට අපි හිතමු මෙයා ඔක්කොම හොඳට බැලුවා. මේ নানা ප්‍රකාර කෝට උපක්‍රම ඔක්කොම මෙයාට හෙලිදරව් වුණා. ඉතින් දැන් මෙයාට හිතේ තියෙන්නේ අර කලින් තිබිච්ච ප්‍රමෝදජනක ස්වභාවය නෙමෙයි. එක අතකින් මහ කලකිරීමක් තියෙන්නේ මෙච්චර සල්ලි අරගෙන මේ මිනිස්සයා අපිව මුලා කරනවා. අපිට මහා ප්‍රෝඩාවක් කරන්නේ. අපිව සම්පූර්ණයෙන්ම විවිධාකාර ඇස්පැන්දුම් වලින් මුලා කිරීමක් කරනවා. කියන අර මැජික් කාර්ය සම්බන්ධයෙන් මේ මායාකාරය සම්බන්ධයෙන් එක්තරා අන්දමක කලකිරීමක් තියෙනවා. එතකොට අපිට තේරෙනවා මේ මේ ප්‍රේක්ෂකයා සම්බන්ධයෙන්. එතකොට මෙයාගේ හිතේ අවිද්‍යාව නැත්තම් මේ මැජික් කාර්යය කරන කූට උපක්‍රම සම්බන්ධයෙන් යාට වැටහීමක් තියෙනවා නම් ඒක තවදුරටත් යාට මැජික් එකක් වෙන්නේ නැහැ. ඔන්න එතකොට මේ මැජික් ඇත කියන පැත්තත් මැජික් නැත කියන පැත්තත් දෙකම හේතුන් මත රඳා පවතිනවා. එතකොට අවිද්‍යාව තියෙන තාක් මැජික් තියෙනවා. මැජික් ඇත. අවිද්‍යාව නැත්තම් ඒ කියන්නේ අර මනුස්සයාගේ සම්පූර්ණයෙන්ම හිතේ එයා සියල්ල මෙයා දන්නවනම් මේ කූට උපක්‍රම ටික එයා සියල්ල දන්නවනම් මැජික් කාර්යය කරන දේ සම්බන්ධයෙන් එයා ඉතින් ඊළඟට මැජික් කාර්යය කරන්නේ මොකද්ද කියන එකත් මේ මිනිස්සයා දන්නවා. එයාට ඊළඟට මැජික් නැහැ. එහෙනම් මේ අවබෝධය තියෙනවා නම් කූට උපක්‍රම ගැන නියම වැටහීමක් තියෙනවා නම් අන්න එයාට මැජික් නැත. එතකොට මෙන්න මේ අන්ත දෙකට මැදින් තමයි ඔන්න ඔය මේ පටිච්චසමුප්පන්න ස්වභාවය බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ සබ්බං අත්ථීති කෝ කච්චානං ඒකෝවන්තෝ සබ්බං නත්ථීති කෝ අයන් ဒ ුතියවන්තෝ. එතකොට මෙන්න මේ අන්ත දෙක ගන්නෙ නැහැ බුදුහාඳුරෝ මේ අන්ත දෙකට හේතුවක් පෙන්නනවා. මේ අන්තයක් ගන්න හේතුව මොකද්ද? මේ අන්තේ අනිත් අන්තේ ගන්න හේතුව මොකද්ද? එතකොට මෙන්න මේ කාරණාව ඇත නැත යන කියන අන්ත දෙක හේතුන් මතයි රඳාපවතින්නේ. එතකොට මෙන්න මේ හේතුන් මත රඳාපවතින ස්වභාවය බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ඉදප්පච්චේතාව කියලා. මෙය ඇති කලෙහි මෙය වේ කියලා මේක න්‍යායක් වශයෙන් ඉදිරිපත් කරනවා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං uppajjati. ඉමස්මින් අසති ඉදං න හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මෙය ඇති කලෙහි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙයත් හටගනී. නැත්නම් මෙය හට ගැනීමෙන් මෙයත් හට ගැනී. ඊළඟට මෙය නැති කලෙහි මෙය නොවේ. මෙය නිරුද්ධ වේ යාමෙන් මෙයත් නිරුද්ධ වී යයි. එතකොට අපිට තේරෙනවා මෙතන තියෙන ඈඳිච්ච ගතියක්. මේ නිසයි මෙයත් වෙන්නේ. ඒතර මේ දෙන්න යුගලයක්. ඒතර මේක තියෙනවා නම් මෙයත් තියෙන්න තියෙනවා. මේක හටගන්නවත් එක්ක මන්න හේතුව හටගන්නවත් එක්ක ඵලයක් හටගන්නවා. මේ නැත්තම් මෙයත් නොවේ. මේ නිරුද්ධ යනවා නිරුද්ධ වියාමත් සමග ඒකේ ඵලයක් නිරුද්ධ වී යයි. මෙන්න මේ කාරණාම ඊටාම වැදගත් සූක්ෂම කාරණාවක්. එතකොට මෙන්න මේ ඉදප්පච්චේතාව මේ නිසා මේ වෙයි කියන මෙන්න මේ න්‍යාය බුදුරජාන් වහන්සේ ආර්ය න්‍යායක් වශයෙන් පෙන්වනවා. දැන් පටිච්චසමුප්පාදයේ තියෙන මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මතාවය. පටිච්චසමුප්පාද න්‍යාය, ඉදප්පච්චේතාව, ධම්මට්ඨිතතාව කියන මෙන්න මේ කරුණ ඊටාම වැදගත්. මේ න්‍යාය මේ පටිච්චසමුප්පන්න අංග යුගලයක් අතර ක්‍රියාත්මක වෙනවා. අපි පටිච්චසමුප්පාදයේ සම්බන්ධයෙන් ඊටාම වැදගත් වෙන්නේ මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මතාවයයි. ඉදප්පච්චේතාවයයි තමයි ඊටාම වැදගත් වෙන්නේ. අපි සමාහලාට හුරු වෙලා තියෙන්නේ අවිජ්ජා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං ආදි වශයෙන් කියෝගෙන කියෝගෙන යන්න. එතනත් ඒකෙත් වැදගත්කමක් තියෙනවා. නමුත් ඊට වඩා වැදගත් වෙනවා මෙන්න මේ න්‍යාය තේරුම් ගැනීම. මේ න්‍යාය තමයි මේ එකාතකින් බුදුරජාණන් වහන්සේ කියන්නේ යම්කිසි ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා නම් එයා සතුයි මෙන්න මේ ආර්ය න්‍යාය. පංච භය වේර සූත්‍රය කියලා සූත්‍රයක් එනවා. අන්න ඒක බුදුරජාන් වහන්සේ එතෙන්ද සඳහන් කරනවා. අරියස්ස ඥායෝ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටිවිද්ධෝ කියන ඔන්න ප්‍රකාශයක් කරනවා. ඒ කියන්නේ යම්කිසි සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා නම් අන්න ඒ සෝවාන් ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ ආර්ය න්‍යාය, පරිසම්පාද න්‍යාය හොඳින්ම දැක්කා, හොඳින්ම විනිවිද දැකගත්තා. එමනම් පින්වත්නි අපිට තේරෙනවා මෙන්න මේ න්‍යාය තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වෙනවා අපිට නිවැරදිව එක අතකින් කියනවා නම් මාර්ගඵල ප්‍රතිවේදයක් කරන්න. එතකොට මෙන්න මේ න්‍යාය සම්බන්ධයෙන් තව ටිකක් විග්‍රහ කරන්න අපිට ඉස්සරහට ගන්න පුළුවන් පච්චය කියන සූත්‍රය. මේ සූත්‍රය හම්බ වෙනවා සංයුක්ත නිකායේ අபிසමය සංයුත්තේදී. දැන් මේකෙදි බුදුරජාණන් වහන්සේ අපිට හොඳටම කියලා දෙනවා මොකද්ද මේ පටිච්චසමුප්පාද ධර්මතාවය කියන්නේ? මොනවාද මේ පටිච්චසමුප්පන්න ධර්ම කියන්නේ? එතකොට මේකේ දෙකක් තියෙන්නේ. බුද්ධ වචනේ මදක් මතු කළොත් පටිච්ච සමුප්පාදංච වෝ භික්ඛවේ දේසිස්සාමි පටිච්ච සමුප්පන්නේච ධම්මේ මහණෙනි මම දැන් පටිච්ච සමුප්පාදය කියන එකත් කියලා දෙන්න යනවා පටිච්ච සමුප්පන්න ධර්මත් හේතුන් නිසා හටගත්ත මේ හේතුප්‍රත්‍යයට අදාළ වෙන ඊට නතු වෙන ධර්මත් උදාහරණත් මම මෙන් කියලා දෙන්නයි යන්නේ කතමේච භික්ඛවේ පටිච්ච සමුප්පාදෝ මහණනි කුමක්ද මේ පටිච්ච සමුප්පාදය අවිජ්ජාපච්චයා භික්ඛවේ සංඛාරා උපාදවා තථාගතානං අනුපාදවා තථාගතානං තිතාවසා ධාතු ධම්මට්ඨිතතා ධම්ම නියාමතා ඉදප්පච්චේතා දැන් බුදුරජාන් වහන්සේ මේ කරන උදාහරණ දීම ඒ යුගල යුගල ඔක්කොටම දෙනවා ඒ කියන්නේ අවිජ්ජා අවිජ්ජාපච්චා භික්කවේ සංඛාරා ඊළඟට සංඛාරපච්චා භික්කවේ විඥානං විඥානපච්චා භික්කවේ නාම රූපං ඔය ආදී වශයෙන් මේ යුගලයන් ගත්තම ඇති මෙන්න මේ න්‍යාය ඉදිරිපත් කරන්න ඒ කියන්නේ න්‍යාය සඳහා මේ යුගලයක් සැසඳෙනවා. නැත්තම් ඒක තෘප්ත කරනවා. අපි ගණිතයේදී කියන්නේ මොකක් හරි දෙයක් සමීකරණයක් ගත්තාම ඊට අදාළ සාධක ටික මේ සමීකරණේ තෘප්ත කරනවා. අන්න ඒ වගේ මෙතන තියෙනවා පරිසම්පාද න්‍යායක්. අන්න ඒ න්‍යාය මෙන්න මේ යුගලය අවිද්‍යාවයි මේ සංස්කාරය කියන යුගලය ඒ න්‍යාය තෘප්ත කරනවා. ඒතර අපි තෘප්ත කළ බැලුවොත් නේද අපිට කියන්න වෙන්නේ ඉමස්මින් සති ඉදං හෝති. අවිද්‍යාව ඇතිකල්හි සංස්කාර වේ. ඉමස්මින් ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. අවිද්‍යාවේ ඉපදීමෙන් අන්න සංස්කාරات උපදී. අවිද්‍යාව නැති කල්හි සංස්කාර නොවේ. ඉමස්මින් අසති ඉදං නහෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. අවිද්‍යාව නිරුද්ධ වී යාමෙන් සංස්කාරات නිරුද්ධ වී යයි. ඔන්න මේ සමීකරණයට එහෙමත් නැත්නම් මෙන්න මේ ඉදප්පච්චේතාවයට පටිසමුපාද න්‍යායට මේ ඕනම යුගලයක් දාන්න පුළුවන්. එතකොට මේ අවිද්‍යාවත් සංස්කාරත් අතර තියෙනවා මෙන්න මේ සම්බන්ධය. සංස්කාරත් විඥානත් අතර තියෙනවා මෙන්න මේ සම්බන්ධය. සංස්කාරත් ඊළඟට විඥානත් නාම රූපත් අතර තියෙනවා මෙන්න මේ සම්බන්ධය. නාම රූපත් සලායතනයත් අතර තියෙනවා මෙන්න මේ සම්බන්ධය. සලායතනත් ස්පර්ශයත් අතර මේ සම්බන්ධය තියෙනවා. ස්පර්ශයත් වේදනාවත් අතර මේ සම්බන්ධය තියෙනවා. වේදනාවත් තණ්හාවත් අතර මේ සම්බන්ධය තියෙනවා. තණ්හාවත් උපාදානයත් අතර මේ සම්බන්ධය තියෙනවා. උපාදානයත් භවයත් අතර මේ සම්බන්ධය තියෙනවා. භවයත් ජාතියත් අතර මේ සම්බන්ධය තියෙනවා. ජාතියත් ජරා මරණත් අතර ඔන්න මේ සම්බන්ධය තියෙනවා. ඒකට මේ යුගල යුගල යුගල යුගල අපිට මේ සමීකරණය තෘප්ත කරනවා. ඒතර මෙන්න මේ පරිසම්පාද න්‍යාය අපි තේරුම් ගැනීම වැදගත්. උදාහරණයක් වශයෙන් මම භාවනාවට පොඩ්ඩක් මේක ඇඳ ගන්නවා නම් අපි හිතමු යම් කෙනෙක් වේදනානුපස්සනාවක් වඩනවා. දැන් වේදනානුපසනාවක් වඩනකොට අපි හිතමු යා ආනාපාන සතියක් හරි මොකක් හරි භාවනාවකින් සමත භාවනාවකින් අපි හිතමු එයා හිත යම් පමණකට එකඟ කරගත්තා. එකඟ කරගෙන එයා අපි හිතමු දැන් මේ කයේ මතුවලා තියෙන වේදනාවකට ඒ එකඟ වෙච්ච හිත යොදනවා. යදුවහම දැන් අන්‍යයාට තේරෙනවා දැන් එතන හිත හොඳට එකඟ වෙනවා. මේ කලින් එකක් වගේ තිබුණට මේ වේදනාව දැන් ඔන්න වේදනාව ටිකක් විසිරෙන්න ගන්නවා. නැත්තම් වේදනාව කීපයකට කැඩෙන්න ගන්නවා. දැන් මේ එක එක වේදනාවක් දැන් තේරෙන්න ගන්නවා. වේදනා රසක් තියෙනවා එක එකක් ගන්න තේරෙන්න ගන්නවා. ඒක තව ටිකක් එයා ලං වෙලා බැලුවොත් බොහොම පරීක්ෂාකාරීව බැලුවොත් කෙනෙකුට තේරෙන්න පුළුවන් මේ වේදනාවක් හටගන්න කලින් පොඩි නිකන් ඇතිල්ලීමක් වගේ දෙකක නිකන් ගැටීමක් වගේ දෙයක් සිද්ධ වෙනවා. මේක පේන්න අත්‍යවශ්‍යයි කියනෝ නෙමෙයි මේක කෙනෙකුට දැකගන්න ඉඩ තියෙනවා. එතකොට අන්න එයාට තේරෙන්න පුළුවන් මෙන්න මේ ස්පර්ශය නිසා අන්න වේදනාවක් පහළනවා. ස්පර්ශයක් වෙනවා අන්න වේදනාවක් පහළනවා. ස්පර්ශයක් වෙනවා වේදනාවක් පහළ වෙනවා. මේක ඉතින් තව සරලව පොඩ්ඩක් කියන්න පුළුවන්. අපි හිතමු පාදයක් එසවිලා තියෙනකොට ඒ තරම් දැනීමක් නැහැ. නමුත් පාදයේ පොළවේ වදිනවත් එක්ක අන්න දැනීමක් තියෙනවා. ස්පර්ශ වෙනවත් එක්ක අන්න වේදනාවක් දැනෙනවා. ස්පර්ශ වෙනවත් එක්ක අන්න දැනීමක් සිද්ධ වෙනවා. ප්‍රබල දැනීමක් සිද්ධ වෙනවා. අන්න වගේ පස්සපච්චා වේදනා කියන මෙන්න මේ යුගලය එක අතකින් මේ භාවනාවේදී ප්‍රායෝගිකව අපිට හඳුනා ගන්න පුළුවන් මධ්‍යස්ථානයක්. සිත් මේ එක සම්දිස්ථානයක්. මොකද අපිට එක පාරට මේ හිත ඇතුලේ පටිසමුපාදේ ක්‍රියාත්මක වෙන ආකාරය දකින්න අමාරුයි. මොකද ඒක ටිකක් සියුම්. නමුත් මේ කය තුල පටිසමුපාදේ දැක ගන්න තියෙන පහළ තැනක් තමයි ඔය පස්සපච්චා වේදනා කියන මේ සංදිය. එතෙන්දී කෙනෙකුට දැක ගන්න පුළුවන් මෙන්න මේ ස්පර්ශයෙන් නිසයි වේදනාවක් පහළ වෙන්නේ කියලා. එක්තරා අවස්ථාවක නන්දක කියලා සාමින්වහන්සේ කෙනෙක් වඩිනවා මේ භික්ෂුණී ආරාමයට නැත්තම් ඒ නන්දක සාමින්වහන්සේව හම්බ වෙන්න උන්වහන්සේගෙන් අවවාද ගන්න භික්ෂුණීන් වැඩම කරනවා. ඊට පස්සේ නන්දක සාමින්වහන්සේ ප්‍රශ්නයක් අහනවා. දැන් මේ කොහොමද වේදනාවන් හටගන්නේ? එතකොට මේ භික්ෂුණීන් උත්තර දෙනවා මේ ස්පර්ශය නිසායි වේදනාව හටගන්නේ. ඒ ඒ ස්පර්ශය නිසා ඒ ඒ වේදනාව හටගන්නවා. ඒ කියන්නේ සැප වේදනාවකට තුඩු දෙන ස්පර්ශයන් නිසා අන්න සැප වේදනාවක් හට ගන්නවා. දුක් වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් නිසා අන්න දුක් වේදනාවක් හට ගන්නවා. නොදුක් නොසුව වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් නිසා නොදුක් නොසුව වේදනාවන් හට ගන්නවා. එතකොට අපිට තේරෙනවා එතකොට මේ වේදනාවේ ස්වභාවය සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ ඒ සඳහා මුල් වෙන අර ස්පර්ශයන් ස්පර්ශයන් තමයි ආව තීරණය කරන්නේ. සැප ස්පර්ශයක් ඇති කරන්න පුළුවන් ශක්තිය තියෙන ස්පර්ශයක් නම් සිද්ධ වුණේ අන සැප වේදනාවක් හටගන්නේ. සැප වේදනාව නෙමෙයි තීරණය කරන්නේ. තීරණය කළා තියෙන්නේ මේ ස්පර්ශය. ඊළඟට දුක් වේදනාවක් ඇති කරන්න පුළුවන් જાතියේ ස්පර්ශ දෙකක් නම් සිද්ධ වුණේ. ස්පර්ශයක් නම් සිද්ධ වුණේ අන්න දුක් වේදනාවක් හටගන්නවා. නොදුක් නොසුව වේදනාවක් ඒ කියන්නේ උපේක්ෂා වේදනාවක් ඇති කරන්න පුළුවන් જાතියේ ස්පර්ශයක් නම් සිද්ධ වුණේ අන්න උපේක්ෂා වේදනාවක් හටගන්නවා. මේකට තව සරල උපමාවක් බුදුරජාන් වහන්සේ දෙනවා. ඒ කාලේ ගිනි දැල්වීම සඳහා පාවිච්චි කරලා තියෙන වියලි දඬු දෙකක්. එතකොට මෙන්න මේ වියලි දඬු දෙක එකට අතුල්ලනවා. එකට අතුල්ලන අතුල්ලනකොට මෙතන රත් වීමක් සිද්ධ වෙනවා. බුදුරජාන් වහන්සේ කියනවා දැන් අපි හිතමු මේක අතුල්ලන අතුල්ලන නිසා අන්න රත් වීමක් සිද්ධ වුණා. ඊට පස්සේ මේ කෝටු දෙක දඬු කෑලි දෙක ඈත් කළා තියෙනවා. ඈත් කළා තිබ්බනම් අන්න මොකද වෙන්නේ? මේ හටගත්ත උණුසුම පහ වෙලා යනවා. ඒක දුර වෙලා යනවා. ඒතර අපිට තේරෙනවා මේ ස්පර්ශයෙන් නිසා යන්නේ තන තාපයක් හටගත්තේ. උණුසුමක් හටගත්තේ. ඒක ඈත් කළ තිබ්බට පස්සේ තවදුරටත් ඒ ප්‍රත්‍ය නොලැබෙන නිසා අර උණුසුම නැති වෙලා යනවා. මෙන්න මේ වගේ කියනවා ස්පර්ශයෙන් නිසා වේදනාව හට ගැනීම. ඒතර කෙනෙකුට උත්සාහත් වෙන්න පුළුවන් තමන්ගේ භාවනාවේදී වේදනානුපසනාවක් එහෙම කරනවා නම් මදක් උත්සාහත් වෙන්න පුළුවන් මේ ඇත්තටම මේ කාරණාව මතු කරගන්න පුළුවන්ද? නැත්තම් සක්මනේකදී උනත් උත්සාහත් වෙන්න පුළුවන් ඒ සංදියට හිත තියන්න. කලින් වැදුනේ නැහැ. ඔන්න වදිනවත් එක්ක දැනෙනවා. වදිනවත් එක්ක දැනෙනවා. ස්පර්ශයෙන් නිසා වේදනාව හට ගන්නවා. ස්පර්ශයෙන් නිසා දැනීම හට ගන්නවා කියලා Tamanට පොඩ්ඩක් ඕන නැහැ සංදිස්ථානය හිතින් ලකුණු කරගන්න පුළුවන්. එතකොට Tamanට තේරෙනවා මෙතන මේ දැනීම කියන එක ඉබේ හට ගන්නව නෙමෙයි ස්පර්ශයෙන් නිසායි හටගන්නේ. මේකේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කරනව නෙමෙයි හේතුන් නිසායි මේක මේ වේදනාව හට අරගෙන තියෙන්නේ. කියන මේ කාරණාව ඇතරම කෙනෙකුට ටිකක් වටහා ගන්න පුළුවන්. ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේ උගන්වනවා මොනවාද එතකොට මේ පටිච්ච සමුප්පන්න ධර්ම? කතමේච භික්ඛවේ පටිච්ච සමුප්පන්නා ධම්මා. මේ පච්චේ සූත්‍රයේදී බුදුහාඳුරු උගන්වනවා. අවිඤ්ඤා භික්ඛවේ අනිච්චා සංකතා පටිච්ච සමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා ඊළඟට සංඛාරා භික්කවේ අනිච්චා සංකතා පටිච්ච සමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා ඔය ආදී වශයෙන් අර තීච්ච අංග සියල්ලටම අන්න බුදුරජාණන් වහන්සේ මේ එකම ප්‍රකාශය කරනවා. මේවා තමයි යන්න පටිච්චසමුප්පන්න අංග. පටිච්චසමුප්පාද න්‍යාය එකක්, ධර්මතාවය එකක්, ඒකට ලක්වන නැත්නම් ඒක සනාත කරන මෙන්න මේ අංග තව එකක්. ඒක අපි තේරුම් ගත යුතුයි. එතකොට මේ ඕනම අංගයක් මෙන්න මේවට යටත් වෙනවා. ඒ කියන්නේ ඒවා හැම දෙයක්ම අවිද්‍යාව ගත්තත් සංස්කාර ගත්තත්, විඥාන ගත්තත්, නාම රූප ගත්තත්, සලආයතන ගත්තත්, ස්පර්ශ ගත්තත්, වේදනා ගත්තත් මේ සියල්ලම එමනම් අනිත්‍යයි. ඒවම සංකතයි. ඒව සකස් වෙලා තියෙන්නේ. පටිසමුප්පන්නය හේතුන්ගෙන් හට අරගත්ත දේවල්. ඉබේ හටගත්ත දේවල් නෙමෙයි. නිසා හටගත්ත දේවල්. කය ධම්මා ඒවා ෂය වෙලා යනවා. වය ධම්මා ඒවා වැය වෙලා යනවා. නිරෝධ ධම්මා ඒවා නිරුද්ධ වෙලා යනවා. ඉතින් මෙන්න මේ ප්‍රකාශය ඇත්තටම මේ જાතියට උනත් දාන්න පුළුවන්. ජරා මරණයට උනත් දාන්න පුළුවන්. එතකොට කෙනෙකුට තේරෙනවා මේ ජාතිය කියන එකත් ඇතිලා නැතිලා යන දෙයක්. ජරා මරණ කියන එකත් ඇතිලා නැතිලා යන දෙයක්. එතකොට මේ අපි තේරුම් ගන්නේ එක අතකින් මෙන්න මේ පටිච්චසමුප්පාදය අපේ භාවනා තුළම වර්තමාන වශයෙන් දැකීමක්. මේක භව ගණන් ගලපලා දැමීම කෙසේ වෙතත් අපි උත්සාහත් යුතුයි මේ පටිච්චසමුප්පාද ස්වභාවයන් අපේ භාවනාවේදී වර්තමාන වශයෙන් තේරුම් ගන්න. ඒ නිසා අපි හිතමු යම්ස කෙනෙක් හිතේ චිත්තානුපසනාවක් එහෙම වඩනවා නම් අපි හිතමු යාට දැන් හැකියාව ලැබිලා තියෙනවා නම් හිතේ යම් අනිශ්චිත ස්වභාවයක් පවත්වන්න. අන්න ඒ බඳු ස්වභාවයක හිත පවතිනකොට සමහර ලාවට ඔන්න යම් වේදනාවක් පහළ වෙනවා. මේ වේදනාවට අන්න හිතේ එක පාටම ඇලීමක් ඇති වෙනවා. මේ වේදනාව නිසා අන්න තණ්හාවක් පහළ වීම. ඒ කියන්නේ සැප වේදනාවක් නම් හටගත්තේ ඒකට තණ්හාවක් පහළ වෙන එක පොඩ්ඩක් හිත දිහා බලන් ඉන්න පුළුවන් කෙනෙකුට සමහරවිට තේරුම් ගන්න පුළුවන්. අපි ඒක අල්ලගන්න ගියොත්, ඒක දැඩිව ග්‍රහණය කරගන්න ගියොත්, ඒක උපාදාන කළොත් අන්න එතන භව තත්වයක් ඇති වෙනවා. එතන නිකන් අලුත් ලෝකයක ඉපදුනා වගේ, Tamanට අර දැන් හිටිය මේ ලෝකේ අහිමුණා වගේ, මේ මොහොතෙන් Taman ගිලිහුණා වගේ තත්වයක් අන්න භව තත්වයක් කෙනෙකුට වටහා ගන්න පුළුවන්. ඔන්න වගේ අපිට මේ පරිසම්පාදයේ අර අංග 12 එක එක තැන් වලින් හඳුනා ගන්න අපි ටිකක් උත්සාහත් වෙනවා නම් ඒකම ලොකු ප්‍රඥාව අවදි කිරීමක් සඳහා උදව් වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ තවත් මෙන්න මේ පච්චේ සූත්‍රයේදී සඳහන් කරනවා තතහයි භික්ඛවේ අරිය ශාවකස්ස අයංච පටිච්ච අයංච පටිච්ච සමුප්පාදෝ ඉමේච පටිච්චසමුප්පන්නා ධම්මා යථා භූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨಂತಿ. ඒ කියන්නේ මේ යම්සේ ආර්ය ශ්‍රාවකෙක් එයා නිවරදිව ඒ தത്വයකටපත් වෙලා නම් අන්න එයා මෙන්න මේ පරිසම්පාදයක් දන්නවා. ඒ කියන්නේ අර ඉදප්පච්චේතාවයේ මූල ධර්මයක් දන්නවා. ඒ වගේමයි ඒක තෘප්ත කරන, ඒකට ලක්වන, ඒකට නතුවන අර පරිසම්පාද අංගත් දන්නවා. දැන් පින්වත්නි කවුරු හරි කෙනෙක් හොඳට මේ දේ තේරුම් අරගෙන තියෙනවා නම් හොඳට ප්‍රත්‍යක්ෂයක් වශයෙන් වටහාගෙන තියෙනවා නම් බුදුරජාන් වහන්සේ කියනවා අර අපි කලින් කතා කරපු 16 ආකාරයක සැක අන්‍යයාගේ දුර වෙලා යනවායි කියලා. ඒ කියන්නේ අපිට මතකයි දැන් මම ඉන්නවා කියලා හිතාගෙන ඊළඟට කෙනෙක් මම අතීතේ හිටියද කියලා කල්පනා කරා. මම අතීතේ හිටියේ නැද්ද කියලා කල්පනා කරා. මම කොහොම කෙනෙක් වෙලාද හිටියේ කියලා කල්පනා කරා. මම කෙසේද හිටියේ කියලා කල්පනා කරා. මම කොහේ ඉඳන්ද එතෙන්ට ආවේ කියලා කල්පනා කරා. ඔන්න ඒ වගේ අතීතය සම්බන්ධයෙන් ඔන්න පස් ආකාරයකින් අර සැක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අනාගතය සම්බන්ධයෙන්. මම අනාගතේ ඉඳීද? මම අනාගතේ හිටින එකක් නැද්ද? මම කවුරු වෙලා ඉඳීද? මම කෙසේ ඉඳීද? මම කොහේ ඉඳන් එතෙන්ට ආවිද? ඔන්න පස් ආකාරයක් ගන්න පුළුවන්. සැක ඇති වෙන්න පුළුවන්. ඊළඟට වර්තමානයේ සම්බන්ධයෙන් උත් මම ඉන්නවද? මම නැද්ද? මම කොහොමද? මම කවුද? මේ සත්‍ය කොහේඳන්ද ආවේ කොහෙටද යන්නේ ඔන්න ආදි වශයෙන් එතන හය ආකාරයක් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ඒතර අපිට තේරෙනවා මේ 16 ආකාරයෙන් ඇති මේ හිතේ හටගන්නා වූ ඒ සම්පූර්ණ ඒ මමයා මුල් කරගත්ත කෙනෙක් සත්ව පුද්ගල සභාවක් මුල් කරගත්ත මෙන්න මේ දෘෂ්ටිගත වීම මේ වැරදි ආකාර කල්පනාවන් බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ පටිච්චසමුප්පාදය හොඳට වැටහීම හරහා කෙනෙක්ගේ හිතේ ටික ටික දුරු වෙන්න ගන්නවා කියලා. එතකොට කෙනෙක් හොඳට විපස්සනාවක් වැඩෙන්න වැඩෙන්න අන්න එයාගේ හිතේ අර කලින් තිබිච්ච සැකසංකා දුරු වෙලා යන්න ඕනේ. එයාට තවදුරටත් මං අතීතේ හිටියද මම දැන් ඉන්නවද අනාගතේ ඉන්නවද කියන එක නෙමෙයි ප්‍රශ්නයක් වෙන්නේ. කොහොමද මේ මම හදන්නේ? අන්න අවිද්‍යාව තියෙනකොට අන්න මමෙක් හැදෙනවා. අවිද්‍යාව නැත්තම් මමෙක් හදන්නේ ඒක අර අන්ත දෙකක් අසුරු කරන්නේ නැතුව අන්න තේරෙනවා මෙන්න මේ හේතුන් නිසයි මේ දේ සිද්ධ වෙන්නේ. කොයි වෙලාවක හරි Taman අවිද්‍යාවට අහු වෙලා ඉන්නවා නම් අන්න ඒ වෙලාවේ සමහරවිට ඔන්න අතීතය ගැන කල්පනා වෙනවා. මම හිටියද? මම කොහොමද හිටියේ? මම කොයි භවයේද හිටියේ? දැන් මේ අවිද්‍යාව නිසා අන්න මමෙක් අහු වෙලා. හැබැයි කොයි හරි වෙලාවක මමෙක් තොරනම් ඒ කියන්නේ අන්න අවිද්‍යාවෙන් තොරයි. හිත නිදහස්. හිතේ ප්‍රඥාවක් පහළ වෙලා. ඒ ප්‍රඥාව පහළ වෙච්ච වෙලාවක මමෙක් ඉස්සරහට ඇවිල්ලා නැහැ. සත්පුද්ගල ස්වභාවයක් ඉස්සරහට ඇවිල්ලා නැහැ. ඒ වෙලාවේ යන්න පටිසමුප්පන්න ස්වභාවයයි දකින්නේ. මේ හේතුන් නිසා හටගන්නා ආකාරය. හේතුන්ගේ නිරුද්ධ වේයාමින් නිරුද්ධ වී යන ආකාරය. අන්න එයා දකිනවා. ඒත් අපිට තේරෙනවා මේ පටිසමුපාදය හොඳට තේනේ තේරුම් ගන්න තේරුම් ගන්න අන්න එයාගේ හිතේ තිබුණු අර අතීත අනාගත භව සම්බන්ධයෙන් වා අතීත අනාගත වර්තමාන භව සම්බන්ධයෙන් හිතේ තිබිච්ච සියලු සැක සංඛාවන් අනුබුදුරයන් වහන්සේ කියනවා පහ වෙලා යනවා කියලා. ඒ වගේ මෙන්න මේ සැක පහවින් යාම ඊළඟට අර පටිසමුපාද න්‍යාය තේරුම් ගැනීම පටිසමුප්පන්න අංග තේරුම් ගැනීම මෙන්න මේක ආර්ය ශාවකෙක් සතු හැකියාවක් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. තථාහි භික්ඛවේ අරිය ශාවකස්ස අයංච පටිච්ච සමුප්පාදෝ ඉමේච පටිසමුප්පන්නා ධම්මා යථා භූතං සම්මප්පඤ්ඤාය සුදිඨාති. අන්නේ ආර්ය ශාවකයා මෙන්න මේ පටිසමුපාදයත් පටිසමුප්පන්න ධර්මත් හොඳට මේ සම්‍යක් ප්‍රඥාවකින් පැහැදිලිවම දැකගත්තා කියලා කියනවා. එහෙනම් අපි උත්සාහත් යුතුයි මේ භාවනාවක් කරගෙන යනකොට ඒ භාවනාව නිකන් ඔහේ කරනවා වෙනුවට පොඩ්ඩක් මේ බඳු කාරණාවන් ගැන ටිකක් හිත යොදලා කොහොමද මේවයෙන් අපි මෙන්න මේ න්‍යාය තේරුම් ගන්නෙ මේ න්‍යාය තේරුම් ගන්න වෙන්නේ ඒ අංග ආශ්‍රයෙන් මම එක උදාහරණයක් තමයි දුන්නේ අර ස්පර්ශයෙන් නිසා වේදනාව හට ගන්නවා කියන කාරණය අපිට ස්පර්ශයෙන් නිසා වේදනාව හට ගන්නවා කියන කාරණේ වැටහුණා නම් අන්න අංග දෙකක් එතන වැටහිලා තියෙනවා. ස්පර්ශයත් වේදනාවත් කියන අංග දෙක. පටිසමුප්පන්න අංග දෙක වැටහිලා තියෙනවා. ඊට අමතරව ඒ දෙන්න අතර තියෙන ඒ න්‍යාය, ඒ සම්බන්ධය ඒකත් වැටහිලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අපි උත්සාහත් වේතුයි ටික ටික අපේ මේ භාවනාවෙන් මේ කාරණා මතු කරගන්න. ඊළඟට දැන් තවත් ප්‍රශ්නයක් තමයි අපිට ආපු දැන් අපි අර චිත්‍රපටි ලෝකේ ඉන්නකොට අපි විවිධාකාර දේවල් හිතෙන් හදාගෙන ප්‍රපංච හදාගෙන එහෙම ඉන්නකොට අර ඒකටම ඈඳුනා මමෙක් කියන සංකල්පයක්. මම ඉන්නවා කියන හැඟීමක්. මම දැන් ජීවත් වෙනවා කියලා කතාවක්. දැන් මේ සාමාන්‍ය හිතේ දුවන කතන්දරයටම අපි මමෙක්වත් ඈඳගත්ත ස්වභාවයක් තියෙනවා. ඒතර මෙන්න මේ මාමයා ඈඳ ගැනීම සම්බන්ධයෙන් මම වෙමි කියන සම්බන්ධය මම ඉන්නවා කියන මේ සම්බන්ධය ඒ හැඟීම සංකල්පය හිතා ගැනීම බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේකත් හේතුන් නිසායි හටගන්නේ. උපාදානෙන් නිසායි හටගන්නේ. මේ කාරණා මතු කරනවා උපාදාය ආවසෝ ආනන්ද අස්මීති හෝති න අනුපාදාය. ආනන්ද හැම අවස්ථාවෙදීම මෙන්න මේ අස්මි කියලා කියන්නේ මම වෙමි මම ඉන්නවා කියන මෙන්න මේ හැඟීම ඇති වෙන්නේ උපාදානයක් සිද්ධ වුණාමයි. එහෙම උපාදානයක් නැතුව මේක හටගන්නේ නැහැ කියන. ඔන්න ඊටාම වැදගත් සම්දිස්ථානයක් බුදුරයන් වහන්සේ මතු කරන්නේ එහෙනම් අපේ හිතේ මොකක්ම හරි උපාදාන වෙච්ච වෙලාවක අන්න මම ඉස්සරහට එනවා. මම ඉස්සරහට ආපු ගමන් හිතේ අවිනිශ්චිත භාවයක් හට හිතේ යම් පමණක නිකන් සංසුම් භාවයක් හට හිතේ යම් පමණක නිකන් තිගැස්සීමක් හට හිතේ යම් පමණක ඔන්න ආතතියක් හට බුදුරජාණන් වහන්සේ ඊළඟට අහනවා කතංච උපාදාය අස්මීති හෝති න අනුපාදාය මොකක් උපාදාන කරගෙනද මෙන්න මේ වෙමි කියලා හැඟීමක් ඇති වෙන්නේ රූපං උපාදාය අස්මීති හෝති න අනුපාදාය. එක්කෝ ඔන්න රූපයක් උපාදාන කරගෙන මෙන්න මේ මම වෙමි කියලා හැඟීමක් හටගන්නවා. එහෙම නැත්නම් වේදනං උපාදාය අස්මීති හෝති න අනුපාදාය. වේදනාවක් උපාදාන කරගත්තොත් අල්ලගත්තොත් ඔන්න මෙන්න මේ වෙමි කියලා හැඟීමක් ඇති වෙනවා. අල්ලගත්තේ නැත්නම් වෙන්නේ නැහැ. ඊළඟට සංඥං උපාදාය අස්මීති හෝති න අනුපාදාය සංඥාවක් අල්ලගත්තොත් ඔන්න මම වෙමි කියලා හැඟීමක් ඇති වෙනවා එහෙම අල්ලගත්තේ නැත්නම් වෙන්නේ නැහැ සංඛාරං උප සංඛාරා උපාදාය අස්මීති හෝති න අනුපාදාය. සංස්කාරයක් මොකක් හරි අල්ලගත්තා නම් මෙන්න මේ බඳු වෙමි කියන හැඟීමක් ඇති වෙනවා. අල්ලගත්තේ නැත්නම් වෙන්නේ නැහැ. විඥානං උපාදාය අස්මීති හෝති න අනුපාදාය. විඥානයක් හරි අල්ලගත්තා නම් එතෙන්ද යන්න වෙමි කියලා හැඟීමක් ඇති වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ නැහැ. එහෙනම් අපිට තේරෙනවා අපි මෙන්න මේ උපාදාන අල්ලන වාරයක් ගානේ මමෙක් හැදෙනවා. උපාදාන පහම අත්හැරලා ඉන්න පුළුවන් නම් මමෙක් හැදෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ කාරණාව ටික ටික එකාතකින් බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මේ ආකාරයෙන් තමයි කියලා අපි සක්කාය දිට්ඨිය හදන්නේ. කෙනෙක් ඉන්නවා කියලා හැඟීම. මම ඉන්නවා කියලා හැඟීමක්. මම රූපේ ඉන්නවා. මට රූපේ අයිති. මේ ශරීරය මගේ. මේ මේ ඉන්නේ මම. මේ හැකියාව මගේ. මේ කතා කරන්නේ මම. මේ අහන්නේ මම. අන්න මොකක් හෝ අල්ලලා මොනවා හරි අල්ලගෙන තමයි අපි මේකට යන්නේ. මේකෙත් දෙනවා උපමාවක් මේ ආනන්ද සූත්‍රයේ මේක සඳහන් වෙන්නේ කන්ද සංයුත්තේ බුදුරජාන් වහන්සේ කියන හොඳට ලස්සනට හැඩට වැඩට ඉන්න කැමති ගෑන් ළමෙක් හරි පිරිමි ළමෙක් හරි යනවලු කණ්ණාඩියක් ඉස්සරහට. ගිහිල්ලා අන්න යාට දැන් පේනවා යාගේ ප්‍රතිබිම්බය. පෙනුන ගමන් ආ මම හරි ලස්සනයිනේ. මට අද අපි තුමු ටිකක් වයසක කෙනෙක් ගියා කියලා. ඉතින් යාට තේරෙනවා අයියෝ අද මේ කොණ්ඩේ පාට කරගන්න බැරි වුණානේ. ඉතින් අන්න යා කොණ්ඩේ පාට කරනවා. මගේ කොණ්ඩේ දැන් ඉදිලා. අන්න එයාට දැන් පොඩි කම්පනයක් ඇති වෙනවා. ඉස්සර නම් කලුවට තිබුණා බොහොම නිකන් නිල්වන් කෙස් රොදක් තිබුණා. දැන් නම් ඉතින් ගන්න දෙයක් නැහැ කියලා. අන්න හිතේ කනස්සල්ලක් ඇති වෙනවා. ඉතින් ඉක්මනට අන්න අතුල්ල ගන්න මොන හරි. ඉතින් අන්න ඒ වගේ අපිට අර කනස්සල්ල ඇති වෙන්න අන්න මමයා ඉදිරිපත් වෙන්න ඕනේ. දැන් අර කැඩපතේ ඡායාව ප්‍රතිබිම්බේ පෙනුන ගමන් අන්න මමයා ඉස්සරහට ආවා. අම්බෝ මගේ කෙස් ටිකට වෙලා තියෙන දේ. කියලා අන්න මමයා හදුවා. දැන් අන්න හිත හිත දැන් දුක්පත් වුණා. හිතට නිකන් දුකටපත් වුණා. හිතේ නිකන් අසහනයක් හටගත්තා. අන්න හිතේ ඒ මම හදන ස්වභාවය. මේක තමයි බුදුහාමුදුරුව ගත්ත අර උපමාව. එතකොට මේ මමය හදන්න නම් මොකක් හරි අල්ලන්න ඕනේ. අල්ලන්නේ නැතුව නම් මමෙක් හදන්න බෑ. එතකොට අපිට තේරෙනවා අර සියලු දෘෂ්ටීන් අර 16 ආකාර දෘෂ්ටීන් හිතා ගැනීම සියල්ල වෙන්නේ මොකක් හෝ මේ පහෙන් එකක් අල්ලගත්ත ස්වභාවයක. මේක අතීතය හා සම්බන්ධ දෙයක් වෙන්නත් පුළුවන් වර්තමාන දෙයක් වෙන්නත් පුළුවන් අනාගතය සම්බන්ධයෙන් වෙන්නත් පුළුවන් ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කරපු ධර්මදේශනාවන් සම්බන්ධයෙන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා හත්ති සත්පදෝපම සූත්‍රයේදී මෙන්න මෙහෙම කියනවා. යෝ පටිච්චසමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති. සෝ ධම්මම් පස්සති සෝ පටිච්චසමුප්පන්නං පටිච්චසමුප්පාදම් පස්සති. ඔන්න යම්සි කෙනෙක් ධර්මය දැක්කයි කියලා කියනවා නම් එයා පටිච්චසමුප්පාදය දැකලා තියෙනවලු. යම්සි කෙනෙක් ධර්මයේ පටිච්චසමුප්පාදය දැකලා තියෙනවා නම් අන්න එයා ධර්මයේ දැකලාලු. ඒ කියන්නේ මේ දෙක අතර තියෙන ලොකු සම්බන්ධයක්. ඒ කියන්නේ ධර්මය දන්නවා කියන්නේම දැකගත්තා කියන්නේම අන්න පටිච්චසමුපාදයක් දැක්කා කියන එකයි. පටිච්චසමුපාදයක් දැක්කනම් අන්න ධර්මය දැක්කා කියලා කියනවා. ඒ තරමට මේ ධර්මයත් භාගතුන් වහන්සේගේ ධර්මයත් මෙන්න මේ පටිසමුපාදයට එකට බැඳිලා තියෙනවා. ඊළඟට දැන් අපි සාමාන්‍යයෙන් කෙනෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, මමෙක් ඉන්නවා, මගේ ශරීරයේ තියෙනවා, මම උසයි, මම මහතයි, මම හැඩයි, මම මිටි කියලා ඉතින් අපි හදාගෙන ඉන්නවා. ඉතින් මේ හැම දෙයක්ම උපමාවකින් පෙන්වනවා මේ සරියුත් මහරතන් වහන්සේ දැන් අපි හිතමු මේ කාලේ හැටියට මම වචන වලින් විස්තර කරන්නම් වර්තමාන කාලයට අදාළව අපි අත්තිවාරමක් දාලා ඒක උඩ බිත්ති බැඳලා ඊළඟට ඒකේ ජනෙල් තියලා උළුහු තියලා දොරවල් තියලා ඒක උඩ වහලයක් ගහලා අපි මේ සකස් කරාම යම්කිසි සැකිල්ලක් යම්කිසි ස්වභාවයක් දැන් මෙතන මේ තියෙන්නේ අර තිබුණ අවකාශයේ අපි ඇවිරීමක් කරා අන්න මේ අත්තිවාරමක් උඩ බිත්ති බැඳලා මේ දොරවල් දාලා ජනෙල් දාලා වහලක් ගහලා මෙන්න මේ අවකාශයේ අපි කොටසක් වෙන් කරගත්තා අපි නිකන් අවකාශයේ නිකන් සැකිල්ලක් හැදුවා. අපි මේකට කියනවා ගයක් කියලා. සරියුත් මහරහතන් වහන්සේ කියනවා ඔන්න ඔය වගේලු මේ කයත් ඇට තියෙනවා. ඒක වටේ ඔන්න මස් තියෙනවා, නහර තියෙනවා, සම තියෙනවා. මෙන්න මේ විදිහට මේ අවකාශය දැන් සමෙන් වහලා තියෙනවා. මෙන්න මේකට කියනවා කයක් කියලා. ඉතින් ඉන් එහා බැලුවහම මේක ඇති දෙයක් නැහැ. අර මේ අවකාශයේ අර විදිහට gadol බැඳලා නැත්තම් සිමෙන්ති ගල් බැඳලා යන්තම් උළු ටිකක් තියලා සීට් ටිකක් දාලා ජනෙල් ටිකක් දාලා වට කරගත්තාම ගයක් කියනවා වගේමලු මෙන්න මේ ඇට ටිකට වට කරලා මස් ටිකක් දාලා ඊළඟට නහර ටිකක් අලවලා ඊළඟට හැමකින් වැහුවාම වෙලුරාම ඔන්න මේකට තමයි ශරීරය කියලා කියන්නේ. එතකොට මේ සම්පූර්ණ පංච උපාදානස්කන්ධයත් ස්වාමීන් මේ සරියුත් මහරතන් වහන්සේ කියන මේකත් පටිසමුප්පන්නයි. මේකත් හේතු ප්‍රත්‍යයන්ගෙන් තමයි හට අරගෙන තියෙන්නේ. එතකොට පංච උපාදානස්තන්දයට යම්කෙසේ ඡන්දයක්, ඇල්මක්, කැමැත්තක් තියෙනවා නම් අන්න එතන තියෙනවා දුක්ඛ සමුදයක්. එතන අන්න දුකක් හට ගන්නවා. මොකක් හෝ අපි රූපයක් අල්ලගෙන ඉන්න වෙලාවක දුකක් හට ගන්නවා. මොකක් හෝ වේදනාවක් අල්ලගෙන ඉන්න වෙලාවක දුකක් හට ගන්නවා. සංඥාවක් අල්ලගෙන ඉන්න වෙලාවක දුකක් හට ගන්නවා. සංස්කාරයක් අල්ලගෙන ඉන්න වෙලාවට දුකක් හට ගන්නවා. විඥානයක් අල්ලගෙන ඉන්න වෙලාවට දුකක් හට ගන්නවා. හැබැයි ඒ ඡන්දය, අන්නේ ඇල්ම, ඒ තණ්හාව, ඒ උපාදානය දුරු කරා නම් අන්න අපි දුකින් නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ ආකාරයේ අපි තුල තියෙන මෙන්න මේ කෙනෙක් ඉන්නවා, මමෙක් ඉන්නවා කියන හැඟීමත් එහෙම නැත්නම් අපිට ඇත්ත ඇසටෙන් නොතේරීමත් සම්බන්ධයෙන් මෙන්න මේ පටිච්චසමුප්පාදයේ නොදැනීම සෑහෙන්න වග කියනවා. එහෙනම් අපි උත්සාහත් වේ යුතුයි මෙන්න මේ පටිච්චසමුපාදය තේරුම් ගන්න. මේක කොහොමද මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියලා ටික ටික අපි තුලින්ම දැක ගන්න. ඒ නිසා අපේ චිත්තානුපස්සනාවකට විශේෂයෙන් නැඹුරු වෙන කාලෙදී අපි ටික ටික අපේ හිත තුලින්ම මේ කාරණා තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඊටාම වටිනවා. මොකද චිත්තානුපස්සනාවක් කරන යෝගාවචරයෙකුට යම් පමණකට හිතේ සංසිඳීමක් තියෙනවා. එයාට දැන් හැකියාව තියෙනවා හිතේ පහළ වෙන යම් සිතුවිල්ලකට අහු වෙන්නේ නැතුව ඒ සිතුවිල්ල දිහා මධ්‍යස්තව බලන්න. හරියට නිකන් අනුන්ගේ හිතුවිල්ලක් දිහා බලනවා වගේ බලන්න. එතකොට සමානලාවට යාට අල්ල ගන්න පුළුවන් අන්න හිතේ මේ තණ්හාවක් මාක් හරි නිසා ඔන්න මෙහෙම එකක් පහළ වුණා. ඔන්න එහෙම නැත්තම් තණ්හාවක් තිබිලා ඒක ඕන්ට වඩා කරන්න ගිහිලා ඒක වර්ධනවාට පස්සේ ඔන්න උපාදානයක් වුණා. තණ්හා පච්ච උපාදානං වගේ ස්වභාවයක්. ඊළඟට ඒක තව ටිකක් එහාට ගියොත් ඔන්න ආයේ හිත පැන්න වර්තමානෙන්. ආයෙත් වෙන වෙන ලෝකෙට ගියා. අන්න ආයෙත් අනාගතයකට ගියා. ආයෙත් ඔන්න සිහිනයකට ගියා. අන්න භව ස්වභාවයක් ඇති වුණා. උපාදාන පත්‍යා භවෝ. Tamanට අල්ලගන්න පුළුවන් නම් මෙන්න මේ වගේ හිතේ එතන එතන යම් යම් අවස්ථාන් වලදී කොහොමද Taman මේ වර්තමාන මොහොත අහිමි කරගන්නේ? කොහොමද Tamanට වර්තමාන මොහොත අහිමි වෙන්නේ? අහිමි වෙලා අලුත් ලෝකයක උපදිනවා වගේ ස්වභාවයක්. අලුත් තත්වයකට යනවා වගේ ස්වභාවයක්. තමන්ගේ හිතේම ඇති වෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ සූක්ෂමව අපිට අපේ හිත දිහා තේරුම් ගන්න පුළුවන් නම් අන්න අපිට තේරෙනවා මේකේ මේ සාමාන්‍යයෙන් හිතේ තියෙන සංසිඳිච්ච ස්වභාවයක්, උපේක්ෂා සහගත ස්වභාවයක්, ඒකාකාරී ස්වභාවයක්. හැබැයි ඒ ඒකාකාරී ස්වභාවයට අර අපේ හිතේ තියෙන භව තණ්හාව කැමති නැහැ. එයා කියනවා මට මොනවා හරි ඕනේ. මට මොනවා හරි රසයක් ඕනේ. මට මොනවා හරි වින්දනයක් ඕනේ. මට මොකක් හරි ආස්වාදයක් ඕනේ කියලා අන්න එයා ඉල්ලනවා. භව තණ්හාවෙන් ඉල්ලනවා. අන්න ඉතින් අපි අල්ලලා දෙනවා. අන්න උපාදාන කරනවා. උපාදාන උන ගමන් අන්න හැදෙනවා අලුත් තත්ත්වයක්. හිතේ තත්ත්වය අහිමි, හිතේ සරල ස්වභාවය අහිමි, හිතේ ඒකාකාරී ස්වභාවයෙන් අපි අයින් වෙලා අන්න දැන් తాවකාලික තත්වයකටපත් වෙනවා. හැබැයි මේ తాවකාලික தත්ත්වය තියෙන්නේ පොඩි වෙලාවයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ අර නිකන් සබම් බුබුලක් වගේ දෙයක්. ඒක නම් පෙනුනට හරි ලස්සනට ඇතුළ හිස්. ඇතුළ පුස්. ඒකත් නිකන් බුස් ගාලා නැතිලා යනවා. ඉතින් එතකොට ඒකත් උපරලා ගියාට පස්සේ අන්න ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා සම්භවಂತಿ. ආයෙත් අර ඒකාකාරී ලෝකෙට කඩාගෙන වැටෙනවා. ඉතින් අපිට මේ නැවත නැවත අපි කරගන්නා මේ මෝඩකම නැවත නැවත අපේම මේ හිත ඉල්ලන දේ දෙන්න ගිහිල්ලා භව තණ්හාවට අහු වෙවි අපි ඒ හරහා යන කාම තණ්හාව හරහා ක්‍රියාත්මක වෙන ආකාරය භව තණ්හාවෙන් කාම තණ්හාව උද්දීපනය කරනවා. ඉතින් ඇහැ හරහා නම් උද්දීපනය උන්නේ අන්න ඒ හරහා බලනවා. භව තණ්හාව හරහා මේ මේ කන නම් උද්දීපනය උනේ අන්න ඒ හරහා අන්න සද්දයක් අහනවා. නැත්තම් නාසයෙන් ගඳක් සුවඳක් බලනවා. දිවෙන් රසක් බලනවා. කයින් ස්පර්ශයක් ලබන්න යනවා. එහෙම නැත්නම් හිතින් හිතන්න යනවා. මෙන්න මේ වගේ අපි එතකොට භව තණ්හාව හරහා කාම තණ්හාවට යන හැටි ඒවෙන් ගිහිල්ලා දේවල් උපාදාන කරන හැටි එක්ක රූපයක් උපාදාන කරනවා නැත්නම් සද්දයක් උපාදාන කරනවා නැත්නම් ගඳක් සුවඳක් උපාදාන කරනවා නැත්නම් රසක් උපාදාන කරනවා නැත්නම් ස්පර්ශයක් උපාදාන කරනවා එහෙමත් නැත්නම් හිතේ යන මොකක් හෝ සිතුවිලි ස්වභාවයක්ම උපාදාන කරනවා උපාදාන කරපු ගමන් අන්න වෙන ලෝකයකට යනවා වෙන ලෝකයට ගියාට දිගට ඉන්න බෑ ඒ ලෝකවල ඒවා ඔක්කොම කඩාගෙන වැටෙනවා කඩාගෙන වඩනට පස්සේ ආයෙත් අර පරණ ඒකාකාරී ලෝකෙටම වැටෙනවා. ඉතින් මෙන්න මේ ස්වභාවය නැවත නැවත අපේ හිතේ සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේ පරිසම්පාදය තේරුම් ගන්න තේරුම් ගන්න පුළුවන් තරම් උත්සාහත් යුතුයි. අපිම අත්දකින විවිධාකාර සංසිද්ධීන් වලට මෙන්න මේ පටිච්චසමුපාදය යොදලා බලන්න. එතකොට අන්න අපිට හොඳට මේකේ ඇත්ත වශයෙන්ම මේ බඳු පටිච්චසමුපාදය මේ තුර ක්‍රියාත්මක වුණාද? කොහොමද මේ ධර්මතාවට පෙළ එතෙන්ට මම ඈද ගන්න නැත්නම් ඒකට මම යොදාගන්නේ කොහොමද? එක අතකින් මෙතන චින්තාමය ප්‍රඥාවක් තියෙනවා. ඒ කියන්නේ අපි සංසිද්ධියකට මුහුණ දෙනවා. මුහුණ දුන්නට පස්සේ අපිට පුළුවන් ඕනනම් ආපසට හැරිලා බලන්න කොහෙද මෙතන අවිද්‍යාව තිබුණේ? කොහෙද මම සංස්කරණය සිද්ධ වුණේ? කොහොමද ඒ හරහා විඥාණය බැහැගත්තේ? නාම රූප කොහොමද ඒක තුල නිරූපණය කළේ? ඊළඟට කොහොමද ඒ හරහා සලායතනයන් ක්‍රියාත්මක වුණේ? සලායතනයන් කිව්වට ඔක්කොම හයම අවශ්‍ය නැහැ. මොකක් හෝ අපි තුමු ඇහැ හෝ කන හෝ දිව හෝ මේ මොකක් හෝ ආයතනයක් ක්‍රියාත්මක උනේ කොහොමද? ඒව හරහා ස්පර්ශයන් පහළ උනේ කොහොමද? ඒ ඒත් එක්කම සුඛ වේදනාවන් සැප වේදනාවන් කොහොමද පහළ උනේ? ඒක මං ඇල්ලුවේ කොහොමද? මට ඒකට ආසාවක් ඇති උනේ කොහොමද? ඒකම වර්ධනය වෙලා මං ඒක උපාදානය කළේ කොහොමද? දැඩිව ග්‍රහණය කළේ කොහොමද? ඔන්න ඊට පස්සේ මම අලුත් ලෝකයකට ගියේ කොහොමද? මම හිතියේ වෙන ලෝකයක දැන්. මම හිටියේ අලුත් තත්වයක කියලා අන්න Tamanට අල්ලගන්න පුළුවන් ගතිය. අතීතය ගැන පොඩ්ඩක් හිතලා බලලා ඒ Taman తాවකාලිකව පත්වෙච්ච ඒ తත්වය ගැන පොඩි වැටහීමක් අපි කරනවා නම් අන්න මේ පටිච්චසමුප්පාදය හොඳට මේ වර්තමාන සංසිද්ධිවල යොද යොදා බලන්න අපිට අවස්ථාව ලැබෙනවා. මේ තුලින් හොඳට මේ පටිච්චසමුපාදේ තේරෙන්න ගන්නවා. මේ පටිච්චසමුප්පන්න අංග ගැන අන්න තේරෙන්න ගන්නවා. මේක ඊටාම වැදගත්. මේක තේරෙන්න තේරෙන්න අපිට කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියන ස්වභාවය වෙනුවට අන්න මේ හේතුන් නිසයි මේක සිද්ධ වුනේ. අවිද්‍යාව නිසා මේක සිද්ධ වුණා. නැත්තම් විඥාන නිසා හිතේ ආය නාම රූප පහළ වුණා. කියලා අර ටික ටික ටික මේ අපි අහුවෙන අහුවෙල්ල පොඩ්ඩක් ලිහා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි මේවා සම්බන්ධයෙන්ම තව ටිකක් ඉස්සරහට කතා කරමු. මොකද මේ සියල්ල එකපාරටම තේරෙන්නේ නැහැ. ඉතින් අපේ හිතේ සෑහෙන්න සංසිඳීමක් තියෙන්න ඕනේ හිතටම අදාළව මේ ටික තේරුම් ගන්න. ඒකයි අපේ මදක් මේක කයෙන් මුලින් තේරුම් ගන්න උත්සාහත් වෙන්නේ. මොකද කයෙන් මේක දේ තේරුම් ගත්තනම් ඊළඟට ඊට සමානව අපිට හිතරත් යොදන්න පුළුවන්. අපිට පහසු තැනකින් තමයි මේක පටන් ගන්න වෙන්නේ. ඒකයි අර වේදනාවක් දිහා සමාධිගත හිතකින් බලනකොට ඒතර වේදනාව තියෙන්නේ කයේ නම් අන්නේ කයම කයම ප්‍රයෝගී කරගෙන අපිට මේ පරිසම්පාද න්‍යාය වගේ දෙයක් සූක්ෂම ධර්මතාවයක් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද අපි උත්සාහත් උනේ මෙන්න මේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන පරිසම්පාදය ගැන යම් වැටහීමක් ඇති කරගන්න. ඉතින් මම හිතනවා පරිසම්පාදය ගැන අපිට සමහරවිට ඉස්සරහටත් කතා කරන්න පුළුවන්. තව ටික ටික අපි මේ පරිසම්පාදයට මුල් කරගෙන ඊළඟට බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන විවිධාකාර තවත් ගැඹුරු ධර්ම කොටාෂයන් ඉස්සරහට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු. අද දවසේ ධර්ම දේශනාව අප සියලු දෙනාටම. එතකොට මෙන්න මේ බුදුරජාන් වහන්සේ ගන්න මාර්ගය ඇත කියන අන්තය ගන්නෙත් නැතුව නැත කියන අන්තය ගන්නෙත් නැතුව මෙන්න මේ හේතුන් නිසා හටගන්නා ස්වභාවයක්. මෙතන තියෙන මේ තියෙන්නේ කියලා මේ පෙන්වන ධර්මතාවය. මෙන්න මේ න්‍යාය, ඉදප්පච්චේතාව. බුදුරජාන් වහන්සේ කියනවා බුදුරජාන් වහන්සේ පහළ වුණත් මේකමයි. පහළ වුණේ නැතත් මේකමයි. ඒ කියන්නේ මේක මේ බුදුරජාන් වහන්සේට අයිති දෙයක් නෙමෙයි. මේක ඇවිල්ලා ධර්මතාවයක්. ඒක ඇවිල්ලා කවදත් පවතින ස්වභාවයක්. මේක ඇවිල්ලා නියාමයක්. එතකොට මෙන්න මේ කාරණාවන් අපි තේරුම් අරගෙන අපි තුලත් මේ දේ දැකගෙන අපි තව තව භාගතුන් වහන්සේගේ ධර්මයේ පරිසම්පාදයේ තුලින් තේරුම් ගන්න උත්සාහත් වෙමු.